මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ. අයිබෝවන් සුබෝදයසන අද රසාංජලි වැඩසටහනින් මා අදහස් කළ ඔබේ අවධානය යොමු කරන්නට ලාංකික කලා සංස්කෘතික ශාස්ත්‍රයේ අභිවෘද්ධිය සඳහා සිය ජීවිත කාලය කැපකළ කලාකරුවෙකුගේ නිර්මාණ භූමිකාව පිළිබඳ සාකච්ඡා කරන්නට ලාංකික කලා නිර්මාණ සහ සංස්කෘතික ප්‍රවර්ධන ක්‍රියාවලියෙහිලා සක්‍රිය වූත් සාධනීය වූත් සම්ප්‍රදානයන් කළ සහ තවමත් එම ක්‍රියාවලියෙහි නිරතව සිටින කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් නිසි ඇගීමට ලක් නොවූ සහ තවමත් ලක් නොවන අවස්ථා කොතෙකුත් අපිට දකින්න පුළුවන්. වර්තමානයේ ශ්‍රී ලාංකික සංගීත ශාස්ත්‍රයේහි ඉතා දීර්ඝ කාලයක් තිස්සේ එහි අභිවෘද්ධිය සඳහා අප්‍රමාණ දායකත්වයක් ඉටු කළ සංගීතවේදියෙක් ලෙස හඳුන්වන්න පුළුවන් අයිවර් ඩෙනිස් 950 දශකයේ මුල් භාගයේ තමයි ඔහු සංගීත ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්නේ. එසේ අවතීර්ණ වන්නේ 1952 වර්ෂයේ ජුනි මාස 13 වෙනි ඉරිදා දින ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණු ආධුනික පැය වැඩසටහනෙහි ආධුනිකයෙකු ලෙස එවක සිටි ප්‍රවීණ සංගීතඥයෙකුගේ ගීතයක් ගායනා කරමින් අපි දැන් සමන් දෙන්නේ සුනිල් සාන්ත මුලින් ගායනා කළ ගීතය නමුත් අද ඔබ සමන් දෙන්නේ එදා ආධුනික පෙයේදී නවකයෙකු ලෙස අයිවඩනිස් ගෙවු ගිය අද ඔහුගේ හඬින් வரின் ஈஸ்வரே ஈஸ்வரே සුනිල් සාන්තට නිරීක්ෂණය වෙනවා. එය එසේ විය නොහැකි දෙයක් වුණත් සිදු වූයේ කෙසේදයි කල්පනා කරමින් සිටින අතරේ වැඩසටහන ඉදිරිපත් කර නිවේදක ලැඩි රණසිංහ විසින් එම ගීතය සීදුවේ අයිවෝ ඩෙනිස් විසින් ගයන ලද්ද බව ප්‍රකාශ වෙනවා. ඉන් පසුවයි සුනිල් සාන්ත යථාර්ථය සැබෑ පසුබිම වටහා ගන්නේ. ඒ මොහොතේ සුනිල් සාන්තයට ඇතිවෙන්නේ මහත් සොම්නසක්. ඊටමත්ම විධමත් ශික්ෂණයකින් යුතුව තමගේ ගීතය ගායනා කළ තරුණයා පිළිබඳ මහා සුපසන් හැඟීමකුයි සුනිල් සාන්තයන්ට ඇතිවන්නේ. ඒ හැඟීමත් සමගම එවක සුනිල් සාන්තයන් වෙත මෙතින් සංගීතය හදාරමින් සිටි පැට්‍රික් දිනපිටිය කියන ශික්ෂකයාට සංගීතය හදාරන නවකයාට අත සුනිල්සාන්තයන් පණිවිඩයක් යවනවා තම හමුවන්නට. එහෙත් ඔහුගේ දෙමව්පියන් තම පුතණුවන් සංගීත ශාස්ත්‍රයට යොමු වීම පිළිබඳ ඊතරම් කැමැත්තක් නොදක්වත් පසුව සුනිල්සාන්තයන් වෙතින් සංගීතය හදාරන්නට ඔහුට අවකාශය උදා වෙනවා. ඒ අවකාශය උදා වීමත් සමගම ඔහු සංගීත ශාස්ත්‍රයේ සොයන සාන්තයන්ගේ මඟ පෙන්වීම යටතේ දීර්ඝ ගමනකට මුල පුරනවා. ඒ මුල පිරීමේ දෙවැනි වැදගත් සම්දිස්ථානය වසර 4කට පසු ඔහුට උදා වෙනවා. ඒ තමයි 1956 දෙසැම්බර් 22 වෙනි දින තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගායනයට ප්‍රවේශ වීම. ඔබට මතක ඇති රේඛා චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේදී ගමට පැමිණෙන බොරුකකුල්කාරයා. ඒ අවස්ථාවේදී ගැයෙන ගීය මොසලින් ජයකොඩි පියතුමනුයි ඒ ගීතය ප්‍රබන්ධය කළේ. එහි සංගීතය සුනිසාන්ත මේ ගීය ගයන්නේ රේඛා චිත්‍රපටයේ පසුබිමින් අයිව ඩෙනිස්. Thank you. නම් නන්දිතු විනිරංජනීය නන්දිතු විනිරංජනීය නන්දිතු විනිරංජනීය මත්පියුමින් පිරුණු පොකුණු රීරු හෙලීරන් පාටය ඉන්න හැවිනිල් ගැන්වින ගොයම් තලාපින් පාටය ගොයම් තලාපින් පාටය ගොයම් තලාපින් පාටය වසන්තයේ හිරිමල් වන බිගුමේ මිහිරෙන් පිරෙන්නේ මහියංගර කැලේ සැදිර මී වදවල පැණි පෙරෙන්නේ මී වදවල කෙරෙන්නේ මේ වදවල පැණි කෙරෙන්නේ නින්නේරිය ගබයවා පිටෝ පාගිරි තලේ තිරිය විසිතුරු ඇති ගී ගයන්නසා ගෙරදිය කුමරිය ගැලි දේවිය සිහිරෙනුවක් කෙරේ අවට සිහිනලොවක් කෙරේ අවට සිහිනලොවක් කෙරේ අවට නංගානිල් වනාමාල අංගානිල් කැඩරිය යට ගංගානිය ගලාපති කිරිතෙල කරවා පියකැඩ කිරිතෙල කරවා පියකැඩ කිරිතෙල කරවා පියකැඩ මනාමුරේ කුංචනාද රැව් පිළිරැව් දී දෙවේලේ තාලෙට කුරි බිමට වසී කිරි වෙසක් මහේ කැකුළු ගුරුතුහි නැහි ඇත් නඩවන විට කතක් නෑර හැම ලැහැබම පෙරලේ මන මාලියකට පෙරලේ මන මාලියකට පෙරලේ මන මාලියකට මාලගිරා රංචු තැනී ජය මංගල ගී ගයන්නේ කජුනාමර නර බෙඩ විට ගේ ගැහිම නතර වන්නේ ඒ ගැහිම නතර වන්නේ ඒ ගැහිම නතර වන්නේ සරසන කෙරපත් පවුරට ගෙවී බලන දිරිතට හමුවන්නේ ගඟකි සිංගිති කලා පිළිබිඹු වන සිංගිති කලා පිළිබිඹු වන සිංගිති කලා පිළිබිඹු වන සේනමාන නිල්ලෙර වන්නූව තලා සුන්දරීය මිනිමුතු මත වැඩෙන අපේ ලක්මව හරි පින්වරීය ලක්මව හරි පින්වරීය ලක්මව හරි පින්වරීය ආධුනික ප්‍රේ සුනිල් සාන්තියන්ගේ ගීයක් ගායනා කරමින් සංගීත ශාස්ත්‍රයට 1952 වර්ෂයේ පිවිසෙන අයිවර් ඩෙනිස් 1956 දී රේඛා චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් සිනමා ගීතයට ප්‍රවේශ වෙනවා. ඉන්පසු 1959 දී ඔහු ඔහුගේ ප්‍රථම ගුවන්විදුලි ගීතය ගායනා කරනවා. ඒ ප්‍රථම ගුවන්විදුලි ගීතය රචනා කළේ ගුවන්විදුලි සිටි කෘතහස්ත සංවේදකයෙකු වූ ගායක සුධර්මන්ද සිල්වා. සංගීත සම්පාදනය කළේ සුනිල් සාන්තයන්. මේ ගීතය සුනිල් සාන්තයන්ගේ ගී ආරෙහි පිහිටා ගැන්වක් බැවින් බොහෝ අවස්ථාවලදී ගීතයේ හිමිකරු කවුරුන් දෙන ප්‍රශ්නය සමහර විට ශ්‍රාවකයන්ට පවා ඇති වුණා. එතරම් අපූර්ව ලෙස සිය ගුරුවරයාගේ ගායනා ආර ග්‍රහණය කර ගැනීමට ප්‍රථම ගුවන්විදුලි ගීතය සම්පාදනය කරමින් එළිදක්වමින් ඒ කුසලතාව එළිදක්වන්නට අයිවර් ඩෙනිස් සමත් වෙනවා 1959 වර්ෂයේදී. ඒ වර්ෂයේදීම ඔහු තවත් දෙවනි ගුවන්විදුලි ගීතයක් එළිදක්වනවා. ඒ ගීතය රචනා කළේ එවකට කොළඹ කවිය නමින් සඳහන් ප්‍රචලිත කවි ප්‍රවාහයේ නිර්මාණකරණයට එක්ව සිටි එච්.එම්. කුඩලිගම කවියා. කේතක පාටලි ගස් නලවා නටවා යනුවෙන් සඳහන් වන එහි ගීතයත් අයිව ඩෙනිස්ගේ ගායනා ජීවිතයේ ඉතා වැදගත් සම්දිස්ථානයක්. අපි දැන් සමන් දෙමු. ඔහු ප්‍රථම ගුවන්විදුලි ගීතය විදියට ගායනා කළ කුරුණ පරාදීසයේ නැමැති ගීතයට. Thank you. istemutatan derin සිනමා සංගීතයෙන් ගුවන්විදුලි සරල ගීත ගායනයේට ප්‍රවේශ වෙන අයිවඩිනිස් සතත අභ්‍යාසය නිරන්තර අධ්‍යයනය සියලු ආකාරයෙන් කැපවීම කියන ඒ මැදිහත් ගුණය එහෙම නැත්නම් අප්‍රතිත ධෛර්යය නිසා සංගීත විශේෂෙහි ලබාගත් ඥානය ඒ අවබෝධය හේතු කොටගෙන 1959 වර්ෂයේදී ඔහුට රජයේ සංගීත ගුරු විභාගයෙන් සමත් වීමේ හැකියාව ලැබෙනවා. ඉන්පසු ඔහු දීර්ඝ කාලයක් පාසල් සංගීත ගුරුවරයෙකු වශයෙන් ලංකාවේ පාසල් රැසක සිසුන්ට සංගීත අධ්‍යාපනය ලබා දෙනවා. එක් අතකින් සංගීතය වැනි විෂයක් පිළිබඳ සුනිල් සාන්ත වැනි විශිෂ්ට සංගීතඥයෙකුගෙන් ලබාගත් ව්‍යවහාරික ඥානය, ප්‍රායෝගික සහ න්‍යායාත්මක අවබෝධය ලංකාවේ අතිමහත් පාසල් දරුදරියන් පිරිසකට බෙදා දීමට අවස්ථාව උදා වීම ලංකාවේ සංගීත රසිකත්වයේ වර්ධනය කිරීමට අනියමින් බලපෑ සාධකයක් විදිහට අපිට දකින්න පුළුවන්. පාසල් සංගීත ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට අමතරව ඔහු 1974 දී රජයේ සංගීත විද්‍යාලය වශයෙන් එවක හැඳින්වුණු සෞන්දර්යඥ ආයතනයේ සංගීත ප්‍රදේශකවරයෙකු වශයෙන් පත් වුණා. දැන් මේ වකවානුවේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයට සම්බන්ධ සංගීතයේ වෘත්තිය වශයෙන් නීලන සංගීත ශිල්පීන් රැසක් පුහුණු කිරීමට ඔවුන්ට ශාස්ත්‍ර දානය ලබා දීමට අයිබෝඩින්ස්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම 1995 වර්ෂයේදී ඔහු සංගීතය පිළිබඳ වෘත්තිය වශයෙන් ඒකල ඉගෙනීමෙන් සමගත්තත් දීර්ඝ කාලයක් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් පැවතුණු කිමදස පදනමේ සංගීතය පිළිබඳ සිසුදරු දෙරියන් රැසකට ශාස්ත්‍ර දාණය ලබා දීමට අයිවඩෙනිස් සමත් වුණා. අයිවඩෙනිස් විශේෂයෙන්ම සංගීත විශේෂෙහි ජන සංගීතය නැමැති විෂය පිළිබඳ දැක් වූ පරිචය කැපී පෙනෙනවා. ඔහුගේ ගායනා ආර සකස් වීමේ පසුකාලීන විවිධ අවස්ථාවන්හිදී මේ ජන සංගීතය පිළිබඳ ඔහුගේ තිබුණු නිපුණත්වය ලාංකික සංගීත සංස්කෘතියේ ප්‍රවර්ධනයට බෙහෙවින්ම බලපෑවා. ඔහු විතින් සංගීතයේ උගත් සිසු පරපුර අතර එඩ්වඩ් ජයකොඩි, මාලිනී බුලත්සිංහල, රෝහණ වීරසිංහ, මහාචාර්ය කෝලිත බානු දිසානායක, බන්දුල විජේවීර, නදීකා ගුරුකී, ඉන්දිකා උපමාලි වැනි දීර්ඝ සංගීතවේදීන් පිරිසකගේ නම් අපගේ මතකයට නැගෙනවා. අයිවර්ඩ් ඉන්නෙසුන්ගේ සංගීත ජීවිතයේ කිසියම් සුවිශේෂත්වයක් තිබුණා නම් ඒ සුවිශේෂත්වයේ මුල් අදියර සුනිල් සාන්තයන්ගේ ශාස්ත්‍රීය ශික්ෂණය යටතේ වර්ධනය වෙනවා. දෙවැනි අවස්ථාව සලකනු වන්නේ ලංකාවේ ජන සංගීතය සම්බන්ධයෙන් විශිෂ්ට මඟ පෙන්වීමක් කළ පුරෝගාමියෙකු වූ WB මකුළුළුව මහතාගෙන්. ජන සංගීතය පිළිබඳ තිබුණු පරිචය නිසාම අයිවෝ ඩෙනිස් කලාකරුවා WB මකුලුව සූරින්ගේ දෙපානෝ නැමැති ගීත නාටකයේ ඉංජිනේරුවේ ගායනා කරමින් එහි ප්‍රධාන චරිතයක් පවා නිරූපණය කරනවා. පසු කාලයේ WB මකුලුව මහතා ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල්වල සංගීතය පිළිබඳ විශේෂම ජන සංගීතය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ඒ අධ්‍යයන සැසිවලදී ගායනයේ නිදර්ශක ඉදිරිපත් කිරීම සඳහා වැඩි වශයෙන්ම උපයෝගී කරගත්තේ අයිවර් ඩෙනිසන්ගේ කටහඬ. එතරම් අයිවර් ඩෙනිස් ඉතාමත්ම නිවැරදි ස්වර ඥානය සහිතව ජන ගායනා ගායනා කිරීම නිසායි WB මකුලොළුව කලාකරුවා ඔහුගේ කටහඬ ඔහුගේ සේවය තම ශාස්ත්‍රීය කටයුතු සඳහා සහ නිර්මාණ කටයුතු සඳහා යොදාගත්තේ. ඉන්පසුව ලංකාවේ සිටි තවත් ප්‍රකට සහ විශිෂ්ට මෙහෙවරක් කර සංගීතඥයෙකු වුණ දේවාර් සූරිසේන ලංකාවේ ජන සංගීත පර්යේෂණ සඳහා අවශ්‍ය මූලික යෝජනා සහ අදහස් ඉදිරිපත් කරනවා. ඒ අදහස් ඉදිරිපත් කරුණාට පසු වන්දලි සංස්ථාවේ ස්ථාපනය කරන සංගීත පර්යේෂණ ඒකකයේ නියමුවා ලෙස කටයුතු කරන්නේ සීද එස් කුලතිලක මහතා. සීද එස් කුලතිලක මහතා ඉදිරිපත් කළ මියසිය සංගීත වැඩසටහනේ ඉතාමත්ම අර්ථවත් නිර්මාණ සම්පත් ලෙස පරිහරණය කරන මිනිස් කටහඬවල් අතරින් ප්‍රමුඛ වනවා අයිවර් ඩෙනිසන්ගේ කටහඬ. විශේෂයෙන්ම වැළපුම්ගේ සහ විවිධ ආකාරයේ හටන් කවි, වැළපුම් කවි, පතල් කවි ආදී විවිධ ආකාරයේ ගායනා සඳහා සීදස් කුලිතලක මහතා අයිවා ඩෙනිස් ගේ කටහඬ පාවිච්චි කරනවා. මම හිතන්නේ සුනිල් සාන්තයන්ගෙන් පසු ඔහුගේ ගායනා ජීවිතයේ තිබුණු වැදගත් ඒ හැකියාව තේරුම් ගන්න ලාංකික ජන සංගීත ශාස්ත්‍රයේ පොහුණි කළ විද්වතුන් දෙදෙනෙකු අයිවා ඩෙනිස්ගේ හඬ භාවිතා කිරීමෙන්ම ඔහු සතු ගායන පෞරුෂයේ අනන්‍යතාවක් කෙබඳුදයි අපට හඳුනා ගන්නට පුළුවන්. අදට ඔහු පිළිබඳ කර සාකච්ඡාව මෙතකින් સમાપ્ત කරමු. රසාංජලි රසාකපනයේ පිළිබඳව ඔබේ අදහස් යෝජනා හා චෝදනා ලියන්න අප වෙත රසාංජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසාංජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසාංජලි ඉදිරිපත් කළේ රෝහණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදනය රාජිත දිසානායක පෙරවරු 10ට විනාඩි 5ක කාලයක්